නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි අද සවස් කාලේ අපේ ජීවිතේට ඉතාමත් වැදගත් වෙන අපි හැම දිනෙකටම උදා වෙන වටිනාම මොහොතක අපි කටයුතු කළ යුතු ආකාරය අපි කතා කරන්නේ. දැන් අපි මේ වැඩසටහනේදී උදේවරුේ අපි ගොඩක් භාවනාවට නැඹුරු වෙන ආකාරයට සතිපට්ඨානය ගැන කතා කරනවා. හවස්වරුේ අපි ඊට සරලව ධර්ම කරුණු රැසක් සාකච්ඡා කරනවා. ඉතින් අපි අද බලමු අපේ ජීවිතේට වැදගත්ම මොහොත හැටියට ඔබ දකින්නේ මොකද්ද? උපන් වෙලාවද? නෑ. අපි උපන් වෙලාව නෙවෙයි. ඊළඟට ඉඳුල් කට කාපු වෙලාවද? ඒකත් නෙවෙයි. අකුරු කියවපු වෙලාවද? ඒකත් නෙවෙයි. ඊළඟට අපි ගමු ඉස්කෝලේකට පිටත් වෙච්ච වෙලාවක් නෙමෙයි. ඒව නෙවෙයි අපේ ජීවිතේ වැදගත්ම වෙලාව. විවාහ වෙච්ච දවසත් නෙවෙයි. දරුවෙක් ලැබිච්ච දවසත් නෙවෙයි. අපි ඒවා යම්කිසි ජීවිතේ මතක තියාගෙන වටිනා මොහොතවල් හැටියට සිහි කරනවා. අපේ ජීවිතේ වැදගත්ම වෙලාව වෙන්නේ තීර්ණාත්මක වෙලාව බවට පත් වෙන්නේ මරණ මොහොත මරණාසන්න වෙලාව අන්නේ මරණ මොහොතේ අපි කටයුතු කරන්න ඕනේ කොහොමද මරණාසන්න මොහොතේ අපි වටපිටාවේ ඉන්න අය අපේ ජීවිතයට ආරක්ෂාවක් රැකවරණයක් පිණිස කටයුතු කළ යුත්තේ කෙසේද අන්න ඒ ගැන අපි කතා කරමු. මරණාසන්න වේලාවක මෝඩෙක් ළඟ හිටියොත් ඉවරයි. විනාසයි. සමහර විට ජීවිතේම දන් දෙනවා සීල් රකින්නවා භාවනාත් කරනවා නමුත් අපි හිතමු ඒ කෙනා ඉන්ද්‍රිය ධර්ම පිහිටවාගෙන මාර්ගඵලයකට පැමිණිලා නැහැ දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. එයාගේ හිත නිතර නිතර කෙලෙස් වලටත් වැටෙනවා, පිනටත් යොමු වෙනවා, කුසලයටත් යොමු වෙනවා. ඒ වෙලාවක අර වගේ මෝඩ නෑදෑයෙක්, මෝඩ දරුවෙක් ධර්මයක් නැති කෙනෙක් හිටියොත් ඉවරයි. ඊට පස්සේ කෙලින්ම එක්ක නිරේ තමයි උරුම වෙන්නේ. කොතිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. ඉතින් අපි මේ ගැන බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ. අපි කරුණු ගොඩක් කතා කරමු ඔබට තේරෙයි මේ මනුස්ස ජීවිතේ වටිනාකම ස්වභාවය. මම ඔබට පෙන්වන්නම් මේ ලෝකේ දැන් යන එක රටාවක්. බටහිර රටවල තියෙනවා ඒ අයගේ අලුත් න්‍යායක් හැටියට ඒ අය කරන දෙයක් තමයි දුක් විඳිනවට වඩා හොඳයි මැරෙන එක. අපි ගමු දෙමව්පියෝ. දැන් ඔන්න අපි ගමු අංශභාගي වගේ ලෙඩක් හැදිලා එක ගොඩාක් අසරණ වෙලා. දැන් එක තැන ජරා ජීර්ණ වෙලා දුක් විඳිනවා. ඒ අය කල්පනා කරන්නේ දුක් විඳිනවට වඩා හොඳයි මැරෙන එක. ඒ නිසා බටහිර රටවල ඇමරිකාව වගේ රටවල තියෙන සමහර රටවල් කිහිපයක අපි හිතමු දරුවෝ 5 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා. ඒ අම්මා දැන් ලෙඩ වෙලා අසරණ වෙලා. අර දරුවෝ 5 දෙනාට පුළුවන් 5 දෙනාගේම කැමැත්තෙන් අස්සම් කරන්න අම්මා මරන්න. ඒ 5 දෙනාම අස්සම් කරලා වෛද්‍යවරයාට දෙනවා ලියුමක්. මේ අම්මා ජීවත් දුක් ඉඳ විඳ ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි. අපි කැමතියි. ආසන් කරලා දුන්නාට පස්සේ වෛද්‍යවරයා එහෙම මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඊට පස්සේ මැරෙනවා. දරුවෝ කල්පනා කරනවා අනේ ඉතින් අපේ අම්මලා දුක් විඳ විඳ හිටියට වඩා අපි සැප සහගත මරණයක් කුරුම කරලා දුන්නා. දෙවියන් වහන්සේගේ කැමැත්ත. දැන් දරුවට ලැබෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කල්පයක් නිරේ ආනන්තරී පාප කර්මයට අහු වෙනවා ඊට පස්සේ අර දරුව පස් දෙනාම අස්සම් කරපු ආනන්තරී පාප කර්මයට අහු වෙනවා ඊට පස්සේ කල්පයක් නිරේ අන්න බලන්න හිතා ගන්නවත් බැරි දේවල් ඔන්න ධර්මයේ නැති වුණාට පස්සේ සිද්ධ වෙන දේවල්. ඇයි චේතනාවක් පහල කරලා තමයි තමන්ගේ අම්මා මරන්න ඒ උපකාරය දුන්නේ. ඍජුවම සම්බන්ධයි චේතනාත්මකව. එතකොට ආනන්තරි පාප කර්මයේ සිද්ධ වෙනවා. ඒ රටවල තියෙනවා සමා දැන් සත්තු නම් එක්ක වෙඩි තියලා මරනවා. ඒ වගේ මරණ ඔය ආස්සයෝ, ඒ වගේ සත්තු වෙඩි තියලා මරනවා. මිනිස්සයන්ට කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා මරනවා. ඉතින් ඒ නිසා බලන්න මේ සමහර විට මේ රටවලටත් තව ටික කාලයක් යනකොට ඌ බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි ලෝකයක බලන්න අපිට කර්ම කර්මඵල ගැන අපට අවබෝධයක් තියෙනවා. අපි දන්නවා කර්මය ගැන. කර්මයේ විපාක ගැන අපි දන්නවා. එතකොට අපිට තේරෙනවා මේක භයානකයි මේක අනතුරු සහගතයි මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා අපි හරි වැරද්ද කර්ම කර්මඵල දන්නවා. ඉතින් ඒ නිසා පිංගතුනි ධර්මයේ නොදැන ජීවත් වීම අතිශයින්ම භයානකයි. ධර්මයේ නොදැන ජීවත් වෙන වටපිටාවත් අතිශයින්ම භයානකයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ පතිරූපදේශ වාසෝච ඒතම් මංගල මුත්ත. මංගල කාරණයක් තමයි සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. කල්යාණ මිත්‍රයෝ ධර්මයේ හැසිරෙන ධර්මයේ දන්න ධර්මයට අනුව හිතන පතන මිනිසුන් ඉන්න සමාජයක ජීවත් වෙන්න ලැබීම මංගල කාරණයක්. ඉතින් ඒ නිසා ඊ타මත්ම අනතුරු සහගත තත්ත්වයක් මේ ජීවිතවලට උරුම වෙන අවස්ථා තියෙනවා. ඉතින් පින්වතුනි අපි ගත්තොත් මනුස්ස ජීවිතයක් තුළ ඒ කෙනා ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේවල් ජීවත් වෙලා ඉන්න කාලේ කියපු දේවල් හිතපු දේවල් මේ සෑම දෙයකට අනුව එයාට ගෙනියන්න දෑවැද්දක් සකස් වෙලා භවයක් විපාක පිණිස කර්ම රැස් වෙලා තියෙනවා. ඒ භවයට අනුව තමයි උපත කරා යන්නේ. නමුත් එයාට මරණ මොහොතේ බලවත් කුසල කර්මයක කුසලයක සිහිය පිහිටවා ගන්න බැරුව යනවා. අර වගේ ධර්මයේ කියලා දෙන ධර්මයේ හැසිරෙන පිරිසක් නැත්නම් දැන් බලන්න අපි ඔබට කල්යාණ මිත්‍රෙක් මරණාසන්න මොහොතේ ළඟ හිඳීම නිසා නිරේ උපදින්න කර්ම සකස් වෙච්ච අය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල උපත කරා ගෙහින් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා බුද්ධ දේශනාවක් බ්‍රාහ්මණයෙක් ගැන දනංජානි බ්‍රාහ්මණයාගේ නම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යාළුවෙක් හිතවත් දායකයෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ නගරයට වැඩම කරපු කාලේ මේ ධනංජානෙ නිතර එනවා වන්දනාමාන කරනවා කතා බහ කරනවා ඇසුරු කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙනවා. බ්‍රාහ්මණේ ওই විදිහට නම් ජීවත් වෙන්න එපා. ඔබ පුළුවන් තරම් ධාර්මික වෙන්න. සිල්වත් වෙන්න. ওই වගේ ජීවිතයක් ගත කරන්න එපා. එතකොට මේ බමුණ මොකද දන්නවද කියන්නේ? කියනවා ඉතින් ස්වාමීනි අපි අපිට ප්‍රශ්න තියෙනවා. අපිට දරුමල්ලෝ ඉන්නවා, රස්සාවල් තියෙනවා, අද කාලේ හරි අමාරුයි. ඉතින් අපි ධාර්මිකවත් හම්බ කරනවා. අධර්මේනුත් හොයනවා, දෙපැත්තෙන්ම හොයනවා කියනවා. මේ කාලේ සිල් රකින්නත් අමාරුයි කියන මේ ජීවන රටාව එක්ක. ඉතින් ওই වගේ එක එක කතා කියන. අන්තිමට ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ටික කාලයක් ඒ නගරය අතහැරලා විවේකයෙන් බණ භාවනා කරගෙන ඉඳලා ආයෙමත් ඒ නගරයට වැඩම කරා අවුරුදු කීපයකට පස්සේ. එද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මගදී තවත් හිතවතෙක් හම්බෙලා අහනවා කොහොමද අර ධනංජානිට දැන් හොඳින් ඉන්නවද? අප්පෝ ස්වාමීනි කතා කරන්න එපා කිව්වා ඒ මේ මුළු නගරෙම මිනිස්සු බයිනවා කිව්වා. කිසිකමකට නෑ කිව්වා. පුළුවන් තරම් රජතුමා එක්ක එකතු වෙලා හොරමැරකම් කරන්න කිව්වා. රජතුමා එක්ක එකතු වෙලා හොර වැඩ කරනවා. අල්ලස් පගාවල් එහෙම තමයි කිව්වා ජීවත් වෙන්නේ. මිත්‍යා ජීවෙන් කිව්වා ජීවත් වෙන්න. පුළුවන් තරම් මිනිස්සුන්ගේ දේවල් සූරගෙන කනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමිනී හරිම දුස්සීලයි. දුස්සීල ජීවිතයක් ගත කරන්නේ. සමාජ විශාල අපකීර්තියකට පත් වෙලා ඉන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඉතින් උන්වහන්සේ විහාරයට වැඩම කරලා ඉඳිද්දී මේ ධනංජානි බ්‍රාහ්මණය ඒත් එක්කම අසනීප වෙලා මරණාසන්න වුණා. ආරංචි වුණ අන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. මේ දනංජානි බ්‍රාහ්මණයා මරණාසන්න වුණාට පස්සේ ලෙඩ වෙලා අන්තිම කාලේ ඇඟ නිතරම පිච්චෙනවා වගේ ඇඟ දනවා. ගිනි දැල් පේන්න පටන් ගත්තා. ඇඟ දනවා. දැන් මේ විපාක පිනිස හැදිලා තියෙන්නේ කොහෙටද කර්මය? නිරේට. නිමිති පහළ වෙලා. බය වුණා, තැති ගත්තා. තමන්ගේ සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඉක්මනට ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා කියන්න මේ ඉක්මනට වඩින්න කියන්නේ කිව්ව මාව බලන්න මට ටිකක් අමාරුයි මුදටම අමාරුයි කියන්න කිව්ව මට ධර්මයේ ටිකක් කියලා යන්න ඉන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ පණවිඩේ කිව්වට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාත ගිහින් සවස් වරුවේ දනංජානි බ්‍රාහ්මණය බලන්න වැඩම කරා. ඇවිල්ලා අහනවා කොහොමද අනේ ස්වාමීනි හරි අමාරුයි කිව්වා. වේදනාව ඉවස ගන්න බෑ කිව්වා. හරියට තියුණු පිහියක් අරගෙන මගේ මේ බඩ තීරු තීරු වලට කපනවා වගේ පුදුම වේදනාවක් කිව්වා බඩේ එන්නේ. අනේ ස්වාමීනි මගේ හිසට එන්නේ වේදනාව මේ කඹයක් හිසේ වේලලා දෙපැත්තට කිටි කිටි ගාලා කෙනෙක් අදිනවා වගේ ඔළුවේ කැක්කුමක් තියෙනවා කිව්වා. මුළු ඇඟම රත් වෙච්ච වාජනයක දාලා තම්බනවා වගේ මුළු ඇඟම දනවා කිව්වා. මේම කියද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ හොඳට මෙයාගේ ස්වභාවය විමසලා බැලුවා. උන්වහන්සේ දැක්ක දැන් මෙයා මේ මොහොතේ මරණයටපත් වුනොත් යථාබතන් නික්කිතෝ එවං නිරේ. හිසේ තිබ්බ බරක් බිම තියනවා වගේ නිරේ උපත කරා යන්න කර්මයේ හැදිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට එකපාරට උඩින් අරන් තියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. උන්වහන්සේ කියනවා බ්‍රාහ්මණය දැන් ඔබ ඔබ කලබල කරගන්න එපා. ඔබ නිරේ උපදින්නයි කියව කර්මය හැදිලා තියෙනවා. ඔබ හිතන්න කීවා නිරේ කියන්නේ දුක් සහිත දෙයක්. නිරේට වඩා ගොඩාක් හොඳයි තිරිසං අපාය. ඒ නිසා තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කීවා. ඇයි ඒ? ඒක පාට උඩට ගන්න බෑ. අර නිරේ ගිහිලා පිච්චි පිච්චි ඉන්නවට වැඩිය ගිනි දැල් වලින් තිරිසන් ලෝකේ ඉතින් ওই මොනවා හරි ජහජරාවක් හරි කාලා ඇඟේ අර වගේ දුකක් නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණේ තිරිසන් ලෝකේ හොඳයි කියලා ඊට වැඩි ඒ නිසා තිරිසන් ලෝකේ හිත පිහිටව ගන්න නිරේ කෙරේ කලකිරෙන්න කියලා. ඊට පස්සේ දැන් මේ කියන දේ අහගෙන නුවණින් විමස විමස දැන් නිරේ ආදීනව සිහි කරනවා. ආදීනව සිහි කරගෙන සිහි කරගෙන යද්දී අර ඇඟ පිච්චෙන ගතිය අර නිමිති පහළ වෙච්ච ගතිය නැතුව ගියා. අනේ ස්වාමීනි දැන් නම් මට ඒ ගිනිදල් පේන්නේ කළුවරක් වගේ ස්වභාවයක් තියෙන මේ ඇඟ පිච්චෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ ගතිය නැහැ කියලා මට දැන් ඉච්චරම බයකුත් නැහැ කියලා. සාරි දැන් කොහෙද උපත කරා යන්නේ? හැදුනේ. තිරිසන් ලෝකේ හිත පිහිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන බ්‍රාහ්මණය දැන් ඔබ තිරිසන් ලෝකේ තමයි ඔබේ හිත පිහිටලා තියෙන්නේ. ඔබ තිරිසන් ලෝකේ කෙරෙහි කලකිරෙන්න කීවා. මේ තිරිසන් ලෝකේ කොයි තරම් ආදීනව තියෙනවද? බලවතා විසින් දුබලයා මරාගෙන කනවා. ඒක තමයි තිරිසන් ලෝකේ ස්වභාවය. කුඩා සතෙක් ඊළඟට ටිකක් ලොකු සතෙක් ගොදුරු කරගන්නවා. ඒ සතාව ඊටත් ලොකු සතෙක් ගොදුරු කරනවා. ඊට පස්සේ ඌව තවත් සතෙක් ගොදුරු කරගන්නවා. මේ විදිහට එකිනෙකා එකිනෙකා මරාගෙන කාලා ජීවත් වෙන ස්වභාවයක් තිරිසන් ලෝකේ තියෙන නිතරම බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්න තියෙන්නේ. තිරිසන් ලෝකේ කියන්නේ අපායක්. ඔයිට වඩා ටිකක් හරි හොඳයි කියව පෙරේත ලෝකේ. ඉතින් කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා තිරිසන් ලෝකේ කෙරෙහි කලකිරෙන්න කීවා. කරකිරিলা කොහෙද හිත පිහිටවන්නේ? පෙරේත ලෝකේ හිත පිහිටවන්න කීවා. මේ බ්‍රාහ්මණයා දැන් තිරිසන් ලෝකේ ආදීනව සිහි කරනවා. සිහි කරගෙන සිහි කරගෙන සිහි කරගෙන යද්දී ටික වෙලාවකින් පෙරේත ලෝකෙ හිත පිහිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දැන් බ්‍රාහ්මණේ දැන් ඔබ පෙරේත ලෝකෙයි කිව හිත පිහිටියේ. ඊළඟට කියනවා පෙරේත ලෝකෙ කියන්නේ ඊටාම දුක් සහිත තැනක්. සුගතියක් නෙවෙයි කිව්වා. බ්‍රාහ්මණය පෙරේත ලෝකෙ සෙම් සෝටු ඕවා තමයි ආහාර. තියෙනවන්න බලන්න මේ පේතවත්වයේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේම ආත්ම භාව පහකට කලින් අම්මා වෙලා පෙරේත ලෝකෙ ඉපදිච්ච පෙරේතියක් කන බොන කෑම මේ වට්ටෝරුවක් කියනවා. බලන්නකො කෑම හදනකොට එහෙම ගන්න වට්ටෝරුව. ඒ වට්ටෝරුව තමයි ස්වාමීනි අපි නම් කන්නේ මේ කෙල හොටු මේ ශරීර වලින් ගලන දහඩිය තමයි කියන උරා බලන. ඊළඟට දරුවෝ ලැබෙද්දි ගලාගෙන යන ගැප් මල ඒ අසුචි ඒවා තමයි කියන අපේ ආහාර. ඊළඟට මිනි පිච්චෙද්දි උතුරලා යන උරුණු තෙල් තියෙනවා. මිනි පිච්චෙනකොට. ඒවා තමයි කියන අපේ රසම ආහාරය. සුදා භෝජනේ. පෙරේතයක්. ඒවා තමයි කියන අපි ආග්‍රහණය කරන්නේ. ඒ වගේම මේ පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීර වලින් නික්මෙන යම් තාක් අසුචි තියෙනවද ඒ ඔක්කොම අපේ ආහාර කියන. ඒවෙන් තමයි කියන අපි මේ බඩ කින්න පිපාසය නිවා ගන්න ඒව ආග්‍රහණය කරලා. ඔන්න පෙරේතයන් කනපොනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අර බ්‍රාහ්මණය අර බ්‍රාහ්මණය කලකිරෙන්න කියා පෙරේත ලෝකෙ කෙරෙහි. ඊටාම දුක් සහිත තැන. කලකිරිලා මනුස්ස ලෝකෙ හිත පිහිටවා ගන්න කියා. පෙරේත ලෝකෙට වඩා කොයි තරම් හොඳද මිනිස්සෙක් කෙනෙක්. මනුස්ස ලෝකෙ තුල මොනවා හරි හරි අම්බ කරගෙන කන්න පුළුවන්. අර ජරාව කන්න ඕනේ නැහනේ. ඉල්ලගෙන හරි කාලා ඉන්න පුළුවන්. ඒ නිසා manuss ලෝකේ හිත පිහිටව ගන්න කීව පෙරේත ලෝකේ කියන්නේ දුක් සහිත තැන අපාය. මේ බ්‍රාහ්මණයට ඉතින් manuss ලෝකේ හිත පිහිටවන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් පින ගැන සද්ධාව ගැන ටික ටික ධර්ම කරුණු කියාගෙන කියාගෙන යද්දී ඒ ධර්මයේ කෙරෙහි හිතේ ටික ටික පැහැදීම ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වෙගෙනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ආව සීලයක පිහිට වුණා. සීල් සමාදන් කරලා සීලේ ගුණ කියලා ටික ටික ධර්ම කරුණු සිහි කරගෙන එද්දී මෙයාගේ හිත මේ පෙරේත ලෝකෙන් නිදහස් වෙලා manuss ලෝකේ හිත පිහිටවනවා. දැන් ඔන්න බ්‍රාහ්මණයා ඒ වෙලාවේ මරණයටපත් වුණොත් කොහෙද උපදින්නේ? manuss ලෝකේ උපදින්නේ. එතකොට බලන්න අර විපාක පිණිස හැදිච්ච කර්මය මරණ මොහොතේ මරණ මංචකේ ධර්මයේ සිහි කිරීම තුළ ඒ කර්මය වෙනස් කරගන්න ආකාරය ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන දැන් බ්‍රාහ්මණේ දැන් ඔබ හිත පිහිටවලා තියෙන්නේ manuss ලෝකේ. manuss ලෝකේ කියන්නේ ඊටාම දුක් සහිත තැනක් දැන් බලන්න කිව්ව දැන් ඔබ මේ manuss ලෝකෙට ඇවිල්ලා මෙච්චර කාලයක් මොකක්ද ඇහුව කරගත්තේ? කොච්චර කීවා ධර්මයේ හැසිරෙන්න හැසිරෙන්න කියලා මම කොච්චර අවවාද දීලා තියනවද? කෝ ධර්මයේ හැසිරුණාද ඇහුවා. දැන් කොහේ යන්නද ඇහුවා කර්මයේ හැදුනේ. ඉතින් ඒ නිසා හරිම දුක් සහිත පීඩා තියෙන විපත් වැඩි මේ මනුස්ස ලෝකේ හරි අමාරුයි කිව ජීවත් වෙන්න. ධර්මය අවබෝධ කරන්නත් පුළුවන් නමුත් අමාරුයි. පරිසරයත් අඩුයි කීවා. ඊට වඩා ගොඩාක් හොඳයි කීවා චාතු මහරජික දිව්‍ය ලෝකේ. හොඳට ධර්මයේ හැසිරෙන්න පුළුවන්. ධර්මයේ දියුණු කරන්න පුළුවන්. හොඳට කර්මානුරූපව සැප සම්පත් පහළ වෙනවා. ආය අමුතුවෙන් විහෙස මහන්සි වෙලා රස්සාවල් කරගෙන නිදි මරාගෙන හම්බ කරන්න ඕනෙත් නෑ. ඉතින් ඒ නිසා චාතු මහරජිකේ හිත පිහිටවන්න කියලා දිව්‍ය ලෝකයේ හිත පිහිටන්න උපකාර වෙන කරුණු පහක් තියෙන මොනවද ඒ? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. අන්න ඒවා දිනු කරන හැටි ඉතින් උන්වහන්සේ විස්තර කර කර විස්තර කර කර කියනවා. මේ විදිහට ධර්මයේ කියාගෙන කියාගෙන යද්දී මේ බ්‍රාහ්මණයාගේ හිත manuss ලෝකේ නිදහස් වෙනවා. නිදහස් වෙලා හිත පිහිටනවා. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ චාතුම් මහරජිකේනොත් හිත අයින් කරනවා. කියනවා බ්‍රාහ්මණය ওই චාතුම් මහරජිකේට වඩා ගොඩාක් හොඳයි කියනවා. යාම දිව්‍ය ලෝකේ. ඔයිටත් වඩා පහසුයි කියනවා. ඊළඟට කියනවා යාමේට වඩා ගොඩාක් හොඳයි තුසිත නිම්මාන් රති පරනිම්මිත වසවරති මේ විදියට දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට හිත පිහිටෝගෙන පිහිටෝගෙන යනවා ධර්ම කරුණු කියනවා ධර්මයේ සිහි කරනවා දැන් ওই විදියට සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාව ගැන කියනකොට බණ කියනකොට හිත පිහිටවනකොට ක්‍රමානුකූලව හිත එකඟ වෙයිද නැද්ද හිත එකඟ වෙනවා අර මරණාසන්න වෙලාවේ අර වේදනාව මැඩගෙන අර බ්‍රාහ්මණයා හොඳට අර කියන ධර්මය අහගෙන ඉන්නේ නැද්දි? හිත පිහිටවගෙන පිහිටවගෙන යනකොට හිත එකඟ වුණා සමාධියක් ඇති වුණා. හිත පිහිටියා සමාධියත් එක්ක කොහෙටද කර්මය සකස් වෙන්නේ? බ්‍රහ්ම ලෝකයට. බ්‍රහ්ම ලෝකේ හිත පිහිටියා. මම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතර ලබා ගත්තා නම් ඒ ඒ ධානයන්ට අනු රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙන උපදින්න. ඒ 16න් එකක සමාධියට අනුව හිත පිහිටනවා. ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. මේ අරූපාවචර බ්‍රහ්ම සමාධි හතරක් තියෙනවා. ඒ සමාධි හතර ලැබුවා නම් අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරේ උපදිනවා. කියන ආකාසානංචායතන සමාධිය වැඩුවා නම් ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකේ. විඥානංචායතන සමාධිය ලැබුවා නම් විඥානංචායතන බ්‍රහ්ම ලෝකේ. ආකින්චඤ්ඤායතන සමාධිය වැඩුවා නම් ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ. නිය සංඥා නා සංඥායතන සමාධිය වැඩුවා නම් නේව සංඥා නා සංඥා යතන බඹලෝ උපදිනවා. ඉතින් මේ බ්‍රාහ්මණයාට අර බණ කියද්දි හොඳට අහගෙන ඉන්නකොට හිත එකග වුණා සමාධියක් ඇති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරා මේ බමුණු ඉතින් මහා බ්‍රහ්මයානේ අදහන්නේ. බමුණන්ගේ කැමැත්ත තියෙන්නේ බ්‍රහ්මයා අතර උපදින්න. ඒ නිසා ඉතින් මෙයාට ඔය ඇති. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන හැටි කියලා දුන්නා භාවනාව වශයෙන්. වඩන හැටි කියලා දීලා මේ මෛත්‍රිය දියුණු කරගෙන මේ සමාධියම පවත්වන හැටි කියලා දුන්නා. කියලා දීලා ඉතින් ඒ විදියට හිත පිහිටවා ගන්න කියලා උන්වහන්සේ වැඩම කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් බ්‍රාහ්මණයට බණ කියලා ආපස්සට මේ මැදුරෙන් එළියට වැඩම කරගෙන විහාරයට එද්දී මගක් එද්දී අර බ්‍රාහ්මණය අර ධර්ම කරුණු සිහි කර කර හිටියා එහෙම්ම මරණයටපත් වුණා. බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. බ්‍රහ්මීක් වෙලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් විහාරයට වැඩම කරනකොට මහා කරුණික බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගන්ධ කුටියේ ඉදිරි පිට වැඩ ඉන්න. සාරිපුත්ත හාමුදුර එනකොට අහනවා ඇයි සාරිපුත්ත ඒ පුද්ගලයා ඒ බ්‍රාහ්මයාව එතනින් නැවැත්තුවේ ඇයි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක බලාගෙන ඉඳලාද නැද්ද? බලාගෙන ඉඳලා. උන්වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් සාරිපුත්ත මහරහතන් වහන්සේ හිත පිහිටෝන හැටි බලාගෙන හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ බ්‍රහ්මයා තුල තියෙනවා ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒක දකින්න හැකියාවක් නැහැ. පුද්ගලයේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙනෙක් දැක්කට පස්සේ මෙන්න මේ කෙනා ධර්මය අවබෝධ කරනවා. මෙයාට මේ විදියට කිව්වොත් අවබෝධ කරයි කියලා හරියටම බලන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ නුවණ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආන්නේ ඇයි සාරිපුත්ත එතනින් නැවැත්තුවේ කියලා. ඒතනින් දියුණු කරලා අනිත්‍ය ගැන කියලා දුන්නා පංච උපාදානස්කන්ධේ විදර්ශනාවට හරවන හැටි කියලා දුන්නා නම් ඒ බ්‍රහ්මයා එක්ක සෝතාපන්න වෙලා මැරෙනවා. එක්ක සකදාගාමී වෙනවා. එක්ක අනාගාමී වෙන්න තිබ්බ. ඉතින් ඒ වගේ හේතු සම්පත් තිබිලත් නමුත් අර හරියට බේත වැටුනේ නැහැ. නමුත් එතන කල්යාණ මිත්‍රයෙක් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ ඉඳීම නිසා යහපතක් වුණාද නැද්ද? වුණා. නිරයන්න හිටපු කෙනෙක් නේ. බ්‍රහ්ම ලෝකේ උපත කරා ගියේ. නමුත් ඒ බ්‍රහ්මයාට දැන් ධර්මයේ දියුණු කරන්න ඕන නම් පුළුවන්කම තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්, බණ භාවනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා බණ අහනවා බ්‍රහ්මිය දෙවිවරු අහනවා. සාරිපුත්ත හාමුදුරන්ගෙනුත් අහගන්න පුළුවන්. අන්න ඒ නිසා පින්තුනි හොඳට මතක තියාගන්න ඕනේ. මරණ මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳීම, සත්පුරුෂයෙක් ළඟ ඉඳීම, ධර්මයේ ගැන දන්න කෙනෙක් ළඟ ඉඳීම විශාල භාග්යක්. විශාල වටිනාකමක්. ඒ වටිනාකම භාග්ය ධර්මයේ අපි ගමු ධර්මයේ හොඳට දියුණු කරලා අවබෝධ කරගත්ත කෙනෙක්. සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා බලමු. එයා ළඟ මරණ මොහොතේ ඉන්න අසත්පුරුෂයෙක්. දැන් මේ අසත්පුරුෂයා කල්පනා කරනවා මේ කෙනා මූ නිරේමයි උපදින්න ඕනේ. මූ මගේ තරහකාරයෙක්. මට මෙහෙම කරලා තියෙනවා. කොහොම හරි මෝ අපායට හෙලන්න ඕන කියලා දැන් පුළුවන් තරම් හිංසා කරනවා. අර මරණාසන්න කෙනාට. නමුත් අර සෝතාපන්න වෙලා මරණාසන්න වෙච්ච කෙනාට ඒකෙන් බලපෑමක් වෙයිද නැද්ද? වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. ඇයි ඒ කෙනා අවබෝධයෙන්ම තමා තුළ තියෙන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා විචිකිච්ඡාව ප්‍රහාණය කරලා සීලබ්බත පරාමාස ප්‍රහාණය කර. එතකොට මරණාසන්න මොහොතේ කවුරු ළඟ හිටියත් කමක් නැහැ. ධර්මය අවබෝධ කරපු කෙනෙකුට. කවුරු හිටියත් කමක් නැහැ. හිටියත් එකයි නැතත් එකයි. මොකද එයා තුල අවබෝධය තියෙනවා. එයා තමන්ගේ ජීවිතේට රැකවරණේ හදාගෙන ඉන්නවා. නමුත් තමන් තුල අවබෝධයේ රැකවරණේ නැති කෙනෙකුට ධර්මයේ ටිකක් හරි දන්න ධර්මයේ ගැන තේරුමක් තියෙන කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂයෙක් ළඟ අහලා පහලා ඉඳීම තුළ විශාල යහපතක් තියෙන. දැන් බලන්න ඔබ බිම්බිසාර රජතුමා අජාසත්ත්ව කොයිතරම් හිංසා කරාද? අජාසත්ත්වට වෛර බැන්දද? නෑ. අන්න බලන්න බිම්බිසාර රජතුමා පුදුම විදිහට මේ අජාසත්ත්ව පුදුම විදිහට හිංසා පීඩා කරා. ලැබුණ උපදෙස් මරපන් රජකම ලැබෙනවා. ඊට පස්සේ මොකද කරේ හිර ඉල්ලුවා ගිහිල්ලා. ඉල්ලුවාට පස්සේ දුන්න රජකම. ආමින් රජකම කියලා දුන්නා. ඊට පස්සේ උපදේශ ලැබුණා. ඔය දුන්නට ආයෝක ගන්න පුළුවන්. ওই රජවරු හරි කෑදරයි රජකමට. ඒ නිසා ආයෝක ගන්න පුළුවන්. ඒ නිසා පණ පිටින් තියන්න එපා කියලා. ඊට පස්සේ මොකද කරේ? හිර ගෙදරට දැම්මා. දාලා ඉද්දි ඊට පස්සේ උපදෙස් ලැබුණා කොහොම මැරෙන්න අරින්න කියලා. ඊට පස්සේ මොකද? ටික ටික කන්න බොන්න එක අඩු කරා. කන්න බොන්න දීම තහනම්. අම්මට බලන්න යන්න අවසර දෙනවා. අම්මා මොකද කරන්නේ? ඉනේ ගහගෙන යනවා බත් එකක්. බත් පැකට් එකක් හදලා ඉනේ ගහගෙන හොරෙන් අර මේ මාලිගාවේ ඉන්න ඒ රාජපුරුෂයන්ට අහු වෙන්නේ නැතුව හොරෙන් ඉනේ ගහගෙන ගිහිල්ලා ඒක දීලා කවලා එනවා. මොකද කරේ බිම්බිසාර රජතුමා හිරගේ ඇතුලේ ඉඳගෙන. වෛර කර කර හිටියද? මම මූට මෙච්චර කරා මම මෙච්චර කරා මේක මට මෙහෙමයි කරන්නේ මූ අසත්පුරුෂයා පවුකාරයා කී කී බැන බැන හිටියද? නෑ. අර හිරගේ පවුරු ගගා හිටියද වෙන කෙනෙක් නම්? හිරගේ පවුරු ගායි මං මැරිලා හරි එනවා කියයි මුගේ බෙල්ල මිරිකන්. යකෙක් වෙලා එනවා කියයි. මේකට මං මෙච්චර උදව් කරලා මෙච්චර රජකමක් දීලා මෙන්න මට කරන දේවල් මරාගෙන මැරෙන ඔහොමනේ කියන්නේ. අන්න ධර්මයේ නැති කෙනා. ධර්මයේ තිබුණ කෙනා මොකද කරේ? බිම්බිසාර රජතුමා බුද්ධානුස්සතිය වඩන. ඒ රජතුමා හිර කරලා හිටපු හිර මැදිරියේ කවුළුවෙන් පේනවා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයට නගින පාර පේනවා. ඉතින් හැමදාම මේ කවුළුවෙන් බලද්දී හරියට දේ දාන වෙලාවට පිණ්ඩපාතේ පහලට වැඩගෙන යනවා. ආයෙමත් ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ කවුළුවෙන් පේනවා. රජතුමා මොකද කරන්නේ? අර හිරගේ අර කවුළුවෙන් බලාගෙන බුද්ධානුස්සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ මේ නිසා තමයි ඉපදීම දුකක් කියුවේ. මේ මනුස්ස ලෝකේ ඉපදීම දුකක්මයි. මේ සත්පුරුෂයන් දැන් අපි ගත්තොත් සත්පුරුෂයන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් වෙන්වීම දුකක්. අසත්පුරුෂයෝ එක්ක පාප මිත්‍රයෝ එක්ක එකතු වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් එක්ක එකතු වීම දුකක්. කැමති දේ නොලැබීම දුකක්. ලෙඩ දුක් මේවා හැම දෙයක්ම දුකක්. මේ විදිහට දුක ගැන හිතනවා. බුදුරජාණන් වහන්සේ මේවෙන් නිදහස් වුණා. උන්වහන්සේ අපට නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. ඒ කාන්තීන් සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ පෙන්ලා දීපු ධර්මයේ නිසා නේද මම මේ ධර්මයේ සිහි කරන්නේ. ඒ ධර්මයේ කාන්තීන්ම ස්වාක්ඛාතයි. සම්දිට්ඨිකයි. මෙහෙම සිහි කරනවා. ඒ ශ්‍රාවක සංඝරත්නේ ඒ කාන්තීන් සුපටිපන්න, උජුපටිපන්නයි. ධර්මයේ සිහි කරනවා, බුදුගුණ සිහි කරනවා. ධර්මයේ සිහි කර කර බුද්ධානුස්සති වඩනවා. දැන් බැලුවා අජාසත්ත මැරෙන්නේ නැහැ. කෑම දෙන්නෙත් නැහැ මේ ජීවත් වෙනවා. දැන් බැලුවා මොකද මේ? බලද්දී හොරින් යනවා කෑම පැකට් එකක් ඇතුළට. ඊට පස්සේ ඒක තහනම් කරා. කෑම ගෙන යාම තහනම්. ඊට පස්සේ තමන්ගේ උයන පිහින අයට අණ කරා කෑම පැකට් එකක් ඔතලා දුන්නොත් මරණ දඬුවමේ කීවා. ඊට පස්සේ කෑම නැහැ. නමුත් මොකද කරන්නේ? දැන් රජ බිසව තමන්ට කන්න හම්බෙන එක ගුලි කරලා ඇඟේ ගාගෙන යනවා. ගිහින් ඒක සූරලා දෙනවා බලන්න ගිහින්. ඒ විදිහට ටික දවසක් ජීවත් කරා. මේකත් ආරංචි වුණා. තවත් මැරෙන්නේ නෑ. ඊට පස්සේ මොකද කරේ? ඒකත් නැවැත්තුව බැලීම සම්පූර්ණයෙන් තහනම්. ඒත් වෛර කරා අදබිම්බිසාර රජතුමා. නෑ. ඒත් නෑ ඒත් භාවනා කරනවා අනිත්‍ය වඩනවා සතිපට්ඨානය වඩනවා බුද්ධානුස්සතිය වඩනවා ගානක්වත් නැහැ. ඊට පස්සේ මොකද කරේ? මේක හරියන්නේ මේ කොච්චර වද දුන්නත් කිසි ගාණක් නැහනේ. පලාපන් කිව කකුල්. ලුණු දාපන් කකුල් පළල ලුණු දාලා ඇවිත් මේ විදියට දස වද දීලා රජතුමා මරණයටපත් කරා. මරණයටපත් වෙච්ච සැනින් එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පර්වතේ රාත්‍රී 10 ඉඳන් 10 මාර වෙනකන් දෙවිවරු උදෙසාවෙන් කරලා තිබුණේ. එදා රාත්‍රී මුළු ගිජ්ජකුට පර්වතීම බබළුවාගෙන විශාල දිව්‍ය ආලෝකයක් පැමිණුණා. ඒ දිව්‍ය ආලෝකයේ තුලින් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනි මම තමයි කිව්ව ජනවසබය මම තමයි කිව්ව ජනවසබ මේ විදිහට කියලා කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔබ මොකද කරන්නේ දිව්‍ය ලෝකේ ස්වාමීනි මම දැන් සකදාගාමී වීම පිණිස ලොකු වීරියක් ගන්නවා කිය. දැන් බලන්න සකදාගාමී වෙන්න මහන්සි ගන්නවා කිය. ගානක්වත් නැහැ. මේ විදිහට ධර්මයේ කතා කරලා දිව්‍ය ලෝකේ විස්තර කියලා කියනවා ස්වාමීනි දිව්‍ය ලෝකයේ තුල ධර්මයේ හැසිරෙන හොඳට පරිසරය තියෙනවා කියන සුධර්මා කියන දිව්‍ය සභාවට ඒ ජනවසභ දේශනාවේ තියෙන්නේ දීඝනිකායේ සුධර්මා කියන දිව්‍ය සභාවට සෑම පසළොස්වක පෝය දවසටම දෙවිවරු එකතු වෙනවා සුධර්මා දිව්‍ය සභාවට. එදාට බ්‍රහ්ම ලෝකේ ඉන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් සනන්ත් කුමාර කියලා අනාගාමී වෙච්ච බ්‍රහ්මෙක් එනවා දෙවිවරුන්ට ධර්මයේ කියලා දෙන්නේ. ඉතින් ඒකේ මේ ජනවසප කියනවා ස්වාමීනි ඒ එන බ්‍රහ්ම රාජයාගේ ස්වરૂපේවත් දකින්න බෑ කියනවා එච්චරකට ප්‍රභාස්වරයි කියනවා. ආලෝකයේ විතරයි කියනවා තියෙන්නේ. ඒ ආලෝකයේ තුලින් මැවෙන ඒ අනාගාමී වෙච්ච බ්‍රහ්මයා ඇවිදින් සුධර්මා දිව්‍ය ස්වභාවය අපි ඔක්කොටම සතිපට්ඨානය ගැන කියලා දෙනවා. 이르දිපාද ගැන කියලා දෙනවා. ඉන්ද්‍රිය ධර්ම වඩන හැටි කියලා දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන් මඟ කියලා දෙනවා. මේ විදිහට දිව්‍ය ලෝකයේ තුල දෙවිවරු ධර්මයේ හැසිරෙන හැටි කියනවා. එන ස්වාමීනි මමත් දැන් සකදාගාමි වෙන්න මහන්සි ගන්නවා කියලා වන්දනා කරලා ආපහු නොපෙනී ගියා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසනම භික්ෂු සංඝයා රැස් කරලා කියනවා මහණෙනි ඊයේ රාත්‍රී දෙවි කෙනෙක් විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන ඇවිදින් මට වන්දනා කරලා මම තමයි ජනවසබ මම තමයි ජනවසබ කියලා මේ වගේ සිදුවීම් ටිකක් කියලා ගියා කියනවා. ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමීනි එකත් එකටම ඔය නම් බිම්බිසාර රජතුමාමයි කියනවා. ඔය නම් එකත් එකටම බිම්බිසාර රජතුමාමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඔබ හරියට හරි කියනවා. ඔබ ඉලක්කයට කිව්වා කීවා ජනවසබ දිව්‍ය පුත්‍රයා හැටියට ඉපදිලා ඉන්නේ බිම්බිසාර රජතුමා කියලා. දැන් බලන්න අර දීපු අද මොකවත් මතක නැහැ. ඒවා හිතේ පිහිටන්නේ කොච්චර වද දුන්නත්, කොච්චර අසත්පුරුෂකම් කරත්, කොච්චර වද වේදනා දුන්නත් ඒ මොකවත් හිතේ නැහැ. ඒවා පිහිටන්නේ පිහිටලා තියෙන්නේ මොනවද? මම සකදාගාමි වෙන්න මහන්සි ගන්නවා. අන්න සෝතාපන්න වෙච්ච කෙනාගේ හිතේ පිහිටන අරමුණ. අරව මතකයක්වත් නැහැ. අන්න ඒ නිසා ධර්මයේ පිහිටපු කෙනෙකුට මරණාසන්න වෙලාවේ කොයි තරම් හිංසා පීඩා කරත් කොච්චර කරදර කරත් එයාගේ පරලොව ගමනට එයාගේ ධර්ම මාර්ගයට බාධාවක් කරන්න බෑ. නමුත් පින්වතුනි ධර්මයේ දියුණු කරපු නැති ඉන්ද්‍රිය ධර්ම හැටියට ධර්මයේ පිහිටවා ගත්තේ නැති ඕනෑම කෙනෙකුගේ ජීවිතේට මරණයේ ඉදිරියේ වටේ ඉන්න අයට බලපෑම් කරන්න පුළුවන්. මොකද එයා බය වෙනවා. තැති ගන්නවා. ලොකු බයකින් තැති ගැනීමකින් ඉන්නේ. ඉතින් ඒ නිසා සමහර විට අපිට අහන්න ලැබිලා තියෙනවා ජීවත් වෙලා ඉන්න කාලේ තරුණ කාලේ ධර්මයේ හැසිරෙන්නෙත් නැහැ. මැදි වයසට ගියාම ධර්මයක් නැහැ. වයසට ගියාමත් නැහැ ඒත් බයිනවා. දන් දෙන අයටත් බයිනවා, බණ භාවනා කරන අයටත් බයිනවා. බණ පොත්වලටත් බයිනවා ඌව එපා කියනවා අපිට. අපිට ඕනේ අපි කාටවත් කරදරයක් කරන්නේ අපි ඔය මැරලා ඕන එකෙක් වෙච්ච දෙන් කියනවා. ඔය වගේ ඉන්නවා. කවින් දරුවෝ ඉතින් අහනවා අම්මේ පණුවෙක් වුණොත් ආ මමනේ උඹට වලට වැඩක් නැහැ කියනවා. මමයි කියනවා පණුවෙක් කියලා. උඹලගේ පාඩුව ඊට පල්ලා කියනවා. බල්ලෙක් බල්ලෙක් වුණා මට කමක් නැහැ කියනවා. ඉන්නකම් කාලා බීලා ඉන්නවා. මැරිලා ඕන එකෙක් වෙච්ච දෙන්. කොහොම ඕන තරම් ඉන්නවා. වැඩිපුර ඉන්නේ එහෙමයි. එහෙම ඉඳලා මරණාසන්න වෙනකොට බලන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් අසනීපයක් හැදිලා ඇඳකට වැටුණාට පස්සේ ඊට පස්සේ ඔන්න බය ඇති වෙනවා මර බය. මරණ බය ඇති වෙද්දි දරුවන්ව තද කරගන්නවා, හිර කරලා අල්ල ගන්නවා. අනේ උඹලා නම් මාව දාලා යන්න එපා. මන් ළඟම හිටපන් කියනවා. මම නම් මැරුණත් උඹලා දාලා යන්නේ නැහැ කියනවා. ඔහොම කියන අය අහලා නැද්ද මම මැරුණත් දාලා යන්නේ නැහැ කියනවා. ඊට පස්සේ එක්ක අල්මාරියෙන් ඇදලා ගන්නවා ඉනේ ගහ ගන්නවා යතුරු. මේව ගන්න එපා කියනවා. මේව කාටවත් නෙවෙයි කියනවා. මේවා මන් දුක් මහන්සිලා හම්බ කරපියෝ. බැංකු පොත් පෙරලනවා ඊට පස්සේ. ඒව තමයි ඊට පස්සේ ගහගන්නේ. ගොඩ ගහගෙන ඒව තියාගෙන තැන් තැන් වල තියාගෙන ඒක වයසක ආච්චි කෙනෙක් නැති වෙලා තියෙනවා. ඒ ආච්චි මරණාසන්න වෙච්ච වෙලාවේ ඒ තිබ්බ රත්තරම් බඩු සල්ලි ඔක්කොම පේන්න වටේ ඇඳ වටේ ගොඩ ගහලා තියන්න ඕනේ. කාටවත් එන්න දෙන්නේ නැල්ලු. ආ උඹලා බලන්න එපා මේ මගේ දේවල් කියනවලු. අන්තිමට මැරුණට පස්සේ දරුවොත් බයයි ඒව අල්ලන්න. ඔන්න බලන්න ස්වභාවය. ඔහොම ඉඳලා අන්තිමට මරණාසන්න වෙනකොට අර දරුවෝ අල්ලගෙන කෑ ගහනකොට මම මැරුණත් මේ වෑම තමයි කියනවා ඉන්නේ. කියනවා එහෙම. මට නම් බෑ කියලා මේව දාලා යන්න. එතකොට ඉතින් දරුවෝ දුවාපල්ලා දේවාලේ. ඊට පස්සේ තමයි හෝ ගාලා හොයනවා නැකත් කාර්යෝයි කේන්දර කාර්යෝයි කට්ටඩියෝයි ඊට පස්සේ දුවනවා හෝ ගාලා දුවනවා නූල් මතුරනවා බුදු පිළිමත් අල්ලනවා සමහර මූණට. ඔය ඔය මරණාසන්න වෙලා විකාර කියනකොට බුදු පිළිම ගෙනහලා මූණට අල්ලනවා. අනේ යමේ මේ බලන්න මේ බලන්න ඔය මොනවද කියන්නේ කියලා බුදු පිළිම අල්ලනවා. පිරිත් පොත් ගෙනහල්ලා කොට්ටේ අස්සෙන් තියෙන. සමහරු සිවුරු රෙදි කෑලි ගෙනහල්ලා ඇඳේ උතන. ඉන්නවා කොහොමයි? ඕක තමයි ආන්න බලන අසරණ වෙන හැටි. ඊට පස්සේ මැරුණා කියමු ඔන්න ඊට පස්සේ කොහොම ඉඳලා මැරෙනවා. මැරෙන වෙලාවේ දැන් කවදාවත් ඒ වගේ තත්වයක් වෙනකොට ඔබ හොඳට බලන්න ප්‍රායෝගිකව. අර වටේ ඉන්න දරුවෝ දේවාලයකට දුවනවා ඇරෙන්නේ. බෝධි පූජාවක් තියන්න දුවනවා ඇරෙන්න. ඔය සාත්‍තරයක් අහන්න, ඒ වගේ දෙයකට දුවනවා කලබල වෙලා දුවනවා ඇරෙන්න. ළඟ ඉඳගෙන කවදාවත් අම්මේ හොඳට ධර්මයේ හිත පිහිටවන්න, බුදු ගුණ සිහි කරන්න, බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණවලින් යුක්ත නිකලෙස් කෙනෙක් හොඳට සිහි කරන්න. ධර්මයේ මේ මේ ගුණ තියෙනවා. ධර්මයේ ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, ධර්මයේ හිත පිහිටවන්න. හොඳට සද්ධාව දියුණු කරගන්න. සීලයක පිහිටවල පන්සිල් සමාදන් කරලා ඒ ඒ ශික්ෂාපදවල අර්ථය කියලා දීලා ඊළඟට ධර්ම කරුණු කියලා දීලා තමන් කරපු පින්දහම් ගැන කියලා දීලා සුගතියක හිත පිහිටවලා එහෙම කරන අය හොයාගන්න ඉන්නවද නෑ කලබල වෙලා හූ කියාගෙන පුළුවන් නම් මුණ්ඩේ කඩාගෙන හූ කියාගෙන අර ලෙඩාගේ ඇඟට පයින්නවා ඊට පස්සේ අරයා බය වෙලා මැරෙනවා එක්ක තැලිලා මැරෙනවා එක්ක බය වෙලා මැරෙනවා මරණය ඉක්මන් කරනවා. ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ දරුව මොකද කරන්නේ ඊට පස්සේ ඉන්න ඕන ලස්සනට ගෙනිහින් ඔන්න මල් ගහලා එහෙම ලස්සනට ගේනවා. ගෙනල්ලා දැන් බලන්න මම මේ මිත්‍යාවල් ටිකත් එක්කම කියලා දෙන්නම්. දැන් අපි ගම ඔන්න සිකුරාදා මැරුණා. සිකුරාදම ගෙනහිල්ලා එම්බාම් කරලා හොඳම ටික සිකුරාදා වල්ලනවා. ඇතුලේ තියෙන ටික බඩවැල් බොකු ඔක්කොම කපලා බාල්දියක දාගෙන ගිහිල්ලා මල් ශාලාවෙන් සිකුරාදා ඒක වලකට විසි කරනවා. විසි කරලා හොඳට ලස්සන කරලා කට්ට විතරක් එවනවා ගෙදර. ඒක හොඳ නෑ සිකුරාදා වල්ලන්න. ඒකට නැකතක් බලන්න ඕනේ කට්ටට. ඊට පස්සේ ඒක නැකතට තමයි වල්ලන්නේ. මෙහෙම ඉඳලා ඔන්න නැකතට වල්ලනවා ඊට පස්සේ ಗುಣ අසවල් කෙනා රටට කරා ලෝකයට කරා දානපති දාන සාගර ඥාතීන්ට කරා ගමට කරා රටට කරා ලෝකයට කරා පලාතට කරා තමන්ට කරගෙන නැත ඔක්කොටෝම කරලා අන්තිමට තමන්ට නෑ ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න අර මල ගෙදර දවස් ටිකේ බයක් නැතුව ඉන්නවා ගෙදර කට්ටිය ඉන්නවනේ නෑදෑයෝ කට්ටිය ඉන්නවා මුරට ඉන්නවා වටේ ඉන්නවා සූදු ගහන්න අය හසිපුකාරයෝ ඉන්නවා. ඒ නිසා එළියට පහළියට යන්න එච්චර බයක් නැහැ. දවස් දෙක තුන යනකොට වලලා ඊට පස්සේ ඇඳාස්ස බලන්න බයයි. දොරාස්සි බලන්නේ බයෙන්. පිළිකන්නකට යන්නේ නැහැ. ගේ ඇතුලේ ඇවිදින්න ආරක්ෂක දෙතුන් දෙනෙක් වුණ දෙපැත්තට. වැසිකිළියකට යන්නෙත් එහෙමයි. තුන් හතර දෙනෙක් හතර පැත්තෙන් හිටවල ආරක්ෂකයෝ වගේ වැසිකිළිය ඇතුළට යනවා. අන්න බලන්න එතකොට තමන් මරණාසන්න මොහොතේ දෙමව්පියන්ට සැලකුවා තමන්ගෙන් යුතුයකම ඉෂ්ට වුණා නම් මැරුණාට පස්සේ බය වෙන්න ඕනේද? බැරුණාට පස්සේ බය වෙන්න ඕනේ. හොඳට හදවතට අවංකව බලන්න ඕනේ. hina වෙලා හරියන්නේ තමන් හිතට අවංකව බලන්න ඕනේ. මම බය වෙනවා මට බයක් තියෙනවා නම් එහෙනම් අපි සලකලා නැහැ. අපෙන් යුතුයකමක් ඉෂ්ට වෙලා නැහැ. බය වෙන්නේ ඇයි මොකද දැන් මේ පෙරේතෙක්වත් වෙලා රිංගලා ඇති මේ කස්සේ ඇඳ ආස්සේ දොර මුල් ආස්සේ පස්සෙන් එනවා ඇති ඒකයි හිත හිත බයයි අන්න බලන්න තත්ත්වය ඊට පස්සේ බයින්න පටන් ගන්නවා අන්න ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ කවුරු හෝ ඒවා තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ හෝ දරුවෙක් හෝ දෙමව්පියෝ හෝ ඥාතියෙකු ඕනම කෙනෙක් මරණාසන්න මොහොතේ ඒ කෙනාගේ හිත පිහිටවන්න පුළුවන් හිතේ සිහි කරවන්න ඕන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අන්න ඒ පහ හොඳට මතක තියාගෙන ඔබ මේවා ඒ ඒ අවස්ථාවල ප්‍රායෝගිකව සිද්ධ කරන්න මහන්සි ගන්න ඕන. මම ඒක සිදුවීමක් කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ තමයි නකුල මාතා නකුල පිතා කියලා යුවලක් හිටියා. මේ දෙන්න ගිහි ජීවිතය තුල හොඳට ධර්මයේ හැසිරිච්ච දෙන්නෙක්. ඒ දෙන්න විවාහ වෙච්ච දවසේ ඉඳන් මරණාසන්න වෙනකම් වයසට යනකම්ම උඹ නොදකින්වත් කියාගෙන නැහැ දෙන්නට දෙන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදින් අහනු ස්වාමීනි අපි මෙච්චර කාලයක් ජීවිතයේ තුල කවදාවත් මේ විදිහට මේ උඹ නොදකින්වත් කියාගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ බල්ලා කියනවා මේ අය තුල තිබ්බ ಗುಣධර්ම හතරක් තියෙනවා තිබ්බා කියනවා. ඒ ජීවිතයේ තුල ගැටුමක් ඇති කරගන්නේ නැතුව සමගියෙන් ඉන්න. සම සද්ධාව. කියන්නේ විවාහ වෙච්ච යුවලක් තුල සමානව සද්ධාව තියෙන්නට ඕන. ස්වාමියා තුලත් සමාන සද්ධාව තිබුණා. ඒ බිරිඳ තුලත් සමානවම තුනුරුවන් කෙරෙහි සද්ධාාවක් තිබුණා. ඒ නිසා කවදාවත් ගැටුමක් නැහැ කියනවා. සමසීල. දෙවෙනි එක තමයි සමසද්දා සමසීල. දෙන්නම සිල්වත්. ස්වාමියාත් සිල්වත්. ස්වාමියා බණ භාවනා කරනවා ධර්මයේ හැසිරෙනවා සිල්වත්. බිරිඳත් එහෙමයි. බිරිඳත් සිල්වත් බණ භාවනා කරනවා. ඒ නිසා ගැටුන්නේ. හොඳට බලන්න පෞල් ජීවිතවල ප්‍රශ්න නම් අවුල් නම් මොකක්ද හේතුව? සැකය. ස්වාමියාට බිරිඳ සැකයි. බිරිඳට ස්වාමියා සැකයි. නිතරම බලන්නේ වපර ඇහි. අන්න ඒ නිසා තමයි ගෙවල් වල ඊට පස්සේ එක එක්කෙනා පාවලා දීලා බයින රණ්ඩු ඊවා දුර දිග යනවා ගැටුම්. අන්න ඒ නිසා සම සද්ධා සම සීල. සීලෙන් සමාන නම් ස්වාමියා දන්නවා මගේ බිරිඳ සිල්වත්. බිරිඳ දන්නවා මගේ ස්වාමියා සිල්වත්. සැක කරන්න දෙයක් නැහැ. ඊළඟට සම ත්‍යාග දෙන්නම පින් දහම් කරනවා. ධර්මයේ හැසිරෙනවා. මසුරුකම දුරු කරනවා. ලෝභකම දුරු කරන්න දන් පෙන් පූජා කරනවා. අසරණ අයට අපෝපකාර කරනවා. දුප්පතුන්ට උදව් කරනවා. එතකොට ත්‍යාගයේ සමගියෙන් දියුණු කරනවා. සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. දෙන්නම ප්‍රඥාව දියුණු කරගන්න බණ භාවනාවන් යෝනිසෝ මනසිකාරය දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය කරුණු හතර නකුල පිතා නකුල මාතා කියන මේ දෙන්න තුල තිබිච්ච නිසා කවදාවත් ඒ ජීවිතය තුල විවාහ ජීවිතේ ගැටුමක් ඇති වුන්නේ නැහැ ඉතින් ওই විදියට ජීවත් වෙලා ඔන්න ස්වාමියා මරණාසන්න වුණා. ස්වාමියාට ධර්මයේ හැසිරුණාට ඒ තරම් ධර්ම අවබෝධයක් තිබුණේ නැහැ. සද්ධාව තිබුණා, සීලය තිබුණා, ත්‍යාගය තිබුණා, ප්‍රඥාව දියුණු කරන්න මහන්සි ගත්තා. නමුත් මාර්ගඵල අවබෝධයක හිටියේ නැහැ. නමුත් බිරිඳ ධර්මයේ හැසිරලා මාර්ගඵල අවබෝධයක හිටියා. දැන් බලන්න පින්වතුනි මරණය කියන එක කොයි තරම් ආදරෙන් හිටියත් කොයි තරම් රැක බලාගෙන හිටියත් කවදා හෝ ස්වාමියෙකුට තමන්ගේ ඇස් ඉදිරිපිට එක්ක බිරිඳ මිය පරලෝ යනවා. එක්ක බෙරිඳගේ ඇස් ඉදිරිපිට තමන්ගේ ස්වාමියා මිය පරලෝ යන. එක්ක දරුවෝ මිය පරලෝ යනවා දෙමව්පියන්ට දකින්න ලැබෙනවා. එක්ක දෙමව්පියෝ දරුවෝ ඉදිරිපිට එක්ක දෙමව්පියෝ මැරෙනවා. දෙමව්පියෝ ඉදිරිපිට දරුවෝ මැරෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. එකිනෙකාට එකිනෙකා කොයිතරම් ආදරෙන් බැඳීමෙන් කොහොම ජීවත් වුණත් කවුරු හරි කෙනෙක් ඉස්සර වෙනවා. ඉතින් මේ ස්වභාවය යටතේ නකුල පිතා කියන මේ ගෘහපතියා මරණාසන්න වෙච්ච වෙලාවේ බිරිඳ ඇවිදින් ස්වාමියා ළඟ ඉඳගෙන ස්වාමියාගේ හිත පිහිටවනවා ධර්මයේ තුන. කියනවා පින්වත් සැමිය ඔබ මේ ගෙවල් දොරවල් කෙරෙහි මේ හරි හම්බ කරපු දේවල් මේව කෙරෙහි ආසාවක් ඇල්මක් ඇති කරගන්න එපා කියන. මේවා ඔක්කොම අනිත්‍ය දේවල්. නැසී වෙනසී යන දේවල්. ඒ නිසා මේ කෙරෙහි තියෙන ඇල්ම අතහරින්න කියනවා. මේ කාම භෝගී දේවල් කාමයන් කෙරෙහි ආසාවෙන් ඇල්මෙන් මරණයටපත් වීම බුදුරජාණන් වහන්සේලා නිඳා කරන දෙයක්. ඒ නිසා මේවා කෙරෙහි ඇල්මක් ඇති කරගන්න එපා කියන. ඉස්සරලාම ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන මේ හම්බ කරපු දේවල් කෙරෙහි යම් ඇල්මක් තිබුණා නම් ඒවැය යථා ස්වභාවය අනිත්‍ය ඒවැය නැසී වෙනසී යන తত্ত্বය පැහැදිලි කරලා දීලා ඒවයි කීත මුදවනවා ඊළඟට කියනවා පින්බර සැමිය ඔබ මටත් මේ දරුවන්ටත් බොහෝම ආදරය කරනවා. නමුත් අපි සියලු දෙනාම නැසී වෙනසී යනවා. මේ ඔක්කොම අනාත්ම දේවල්. තමාගේ වසඟේ පවත්වන්න බෑ. ඔබ මරණයටපත් වුණාට පස්සේ හිතන්න එපා මට මේ දරුවන්ට සලකන්න බැරි වෙයි. දරුවෝ ටික රැක බලා ගන්න බැරි වෙයි කියලා හිතන්න එපා. මම කොහොම හරි ඒකේ තියෙන ওই රැකියාවල් ඒ කාලේ තිබ්බ රැකියාවල් කියනවා පින්බර සැමිය මට ලොම් කටින්න පුළුවන්. මට කපු කටින්න පුළුවන්. මට ලනු වියන්න පුළුවන්. මං ඒ නිසා කය වෙහෙසලා වැඩ කරලා කොහොම හරි මේ දරුව ජීවත් කරනවා. ඒ නිසා ඒ කෙරෙහි ආසාවක්, ඒ කෙරෙහි පසුතැවිල්ලක් තියාගන්න එපා මේ දරුවා අනාථ වෙයි. හරද මේ ආර්ථිකේ කඩාවැටි ඒව හිතන්න එපා කියනවා. මේ ඔක්කොම නැසී වෙනසී යන දේවල්. ඒ නිසා මේවයින් හිත මුදවගෙන ධර්මී හිත පිහිටවන්න කියලා. බුදුරජාණන් වහන්සේලා නිඳා කරනවා මේ දරු මල්ලෝ මේවා බිරින්දෑවරු මේවා කෙරෙහි ආසාවෙන් මැරෙනකොට බුදුවරු නිඳා කරනවා. ඒ කාමයන් කෙරේ ආසාවක් තියාගන්න එපා කියලා ඔන්න දෙවණියට හිත ඇලෙන දේවල් වලිනුත් හිත නිදහස් කරනවා. ඊළඟට කියනවා පින්බර සැමිය මම පුළුවන් තරම් ඔබට හිතෙන්න පුළුවන් කියන ඔබ මරණයටපත් වුණාට පස්සේ මට බුදුරජා වෙනදා වගේ බුදුරජාණන් වහන්සේව දකින්න යන්න වෙලාවක් නැති වෙයි. ධර්මය අහන්න වෙලාවක් නැති වෙයි මේ දරුවන්ගේ වැඩ නිසා. ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැති වෙයි කියලා ඔබ මං ගැන පසුතැවෙන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් යම්තාක් දෙනෙක් ධර්මයේ දියුණු කරලා ධර්මයේ හැසිරিলা අවබෝධයෙන් ගිහි ජීවිතේ ගත කරාද මමත් ඒ අය අතරින් එක්කෙනෙක් කියනවා. ඔබ බොරු නම් අහන්න කියන අන්න භාග්‍යවතුන් වහන්සේ සුන්සුමාරගිරි කියන නුවර බේස කලාවණේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහන්න කියන මම කවුද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මං ගැන කියයි කියලා. ඊළඟට කියන පින්බර සැමිය ඔබට හිතෙන්න පුළුවන් මට සීලය දියුණු කරගන්න බැරි වෙයි. මේ ප්‍රශ්න කරදර නිසා මට හරියට සිල් රකින්න අවස්ථාවක් නැති වෙයි. මගේ මේ ධර්ම මාර්ගයේ කඩා වැටෙයි කියලා ඔබට සැකයක් විපිරිසර බවක් ඇති වෙන්න පුළුවන්. මම ගැන කලබල වෙන්න එපා කියනවා. පින්බර සැමිය බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර යම් තාක් දෙනෙක් සීලය පරිපූර්ණ කරගෙන ගිහි ජීවිතේ වාසය කරනවද ආර්යකාන්ත සීලෙන් ඒ සීලේ තවත් දියුණු කරගෙන වාසය කරනවද මමත් ඒ අය අතර එක්කෙනෙක් කියෝ මමත් සීලේ පරිපූර්ණ කරගත්ත කෙනෙක් කියෝ ඔබ බොරු නම් අහන්න අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සුන්සුමාරගිරි නුවර බේස කලාවනේ ගිහින් අහන්න කියනවා ඊළඟට කියනවා පින්බර සැමිය ඔබට හිතෙන්න පුළුවන් මට භාවනාව දියුණු කරගන්න සමාධිය වඩන්න ප්‍රඥාව වඩන්න අවස්ථාවක් නැති වෙයි. ඔබ එහෙම හිතන්න එපා කියන මං හොඳට සමාධිය වඩන ප්‍රඥාව දියුණු කරන ගිහි ශ්‍රාවිකාවන් අතරින් එක්කෙනෙක් කියනවා. දැන් බලන්න මෙහෙම කියද්දී මෙහෙම කියලා කියලා ඊට පස්සේ මේ බිරිඳ තමන්ගේ ස්වාමියාට බුදු ගුණ ගැන කියනවා පිළිවෙලට. ධර්මයේ ගුණ, ශ්‍රාවකයන්ගේ ගුණ ගැන කියලා හොඳට සද්ධාවෙ හිත පිහිටවනවා. ඊළඟට සීලේ එකින් එක එකින් එක සිහි කරනවා. කරලා ඊළඟට ධර්මයේ හිත පිහිට ඕන හැටි ත්‍යාගයේ ප්‍රඥාව මේවා කරුණු හොඳට පිළිවෙලට එකින් එක එකින් එක කියලා දීලා ධර්මය අවබෝධ කරන්න හිත පිහිටවා ගන්න කියලා ධර්මයේ කියන. නමුත් වේලාව කියන්නේ මේ බිරිඳ ධර්මයේ කියලා හිත පිහිටෙවට ස්වාමියාට ධර්මයේ සිහි කර කර සිහි කර කර ඉද්දී අර ධර්මයේම හිත පිහිටවගෙන හිටපු නිසා කායික ආබාධය සංසිඳෙනවා. රෝගී යටපත් වෙලා ආයෙ ටිකක් පණ ගහලා එනවා. නැගිටින්න පුළුවන්. ස්වාමියා මැරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ස්වාමියාට ආසාවක් ඇති වෙනවා. මගේ බිරිඳ මෙච්චර කාලයක් මගෙත් එක්ක එකට ජීවත් වුණාට මාර්ගඵල අවබෝධයක හිටියා කියලා මට කිව්වේ නෑ. නමුත් මම මරණාසන්න වෙච්ච වෙලාවේ මට කිව්වා මම ගැන සැකයක් තියාගන්න එපා. ගිහි ජීවිතේ ගත කරන සීලේ සම්පූර්ණ කරගත්ත සමත විදර්ශනා සම්පූර්ණ කරගත්ත යම් ශ්‍රාවක පිරිසක් ඉන්නවා නම් මමත් එක්කෙනෙක් අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන්ම මේක අහන්න ඕන කියලා දැන් අමාරුවෙන් හිමින් හිමින් හැරමිටක් අරගෙන යනවා. ගිහින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා මේ සිදුවීම් ජාලේම කියනවා. කියද්දි බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය ඔබට මනා ලැබීමක්මයි කියනවා. ඔබට ලාභයක්මයි කියනවා. ගෙහි ජීවිතයේ ගත කරන අනාගාමී ඵලයටපත් වෙච්ච මගේ උපාසිකාවන් යම් තාක් පිරිසක් ගිහි ජීවිතේ වාසය කරනවා නම් නකුල මාතාවත් අනාගාමී වෙච්ච ගිහි කෙනෙක් කියන. එතකොට බලන්න බිරිඳ මාර්ගපල්ලප්පු බව ස්වාමියාවත් දන්නවද? දන්නේ නැහැ. නමුත් බිරිඳ දන්නේ නැද්ද? දන්නවා. ඒ විදිහට ප්‍රකට කරන්න යන්නේ නැහැ. අන්න බලන්න එතකොට ධර්මයේ හැසිරීමේ තියෙන ස්වභාවය. ඊළඟට අපි එතනින් තේරුම් ගන්න ඕනේ මරණාසන්න කෙනෙකුගේ හිත පිහිටවර හැටි. ඉතින් ඒ නිසා මේ පින්වතුන් හොඳට කල්පනා කරන් දැන් ඔබට ওই වගේ අවස්ථාවක් එනවා. අපි ගමු ඔබේ දෙමව්පිය මරණාසන්න වෙච්ච වෙලාව. මේ වගේ වෙලාවක ඔබ ළඟ ඉන්න ඔබට ඒ අවස්ථාවක් ලැබුණොත් බොහෝ විට තියෙන පින්වතුනි හරීම අභාග්‍යජනක දේ තමයි හොඳට සීලය ආරක්ෂා කරගත්තේ නැත්නම් ජීවත් වෙලා ඉන්න කාලේ ඊළඟට බණ භාවනාවක් දියුණු කරේ නැත්නම් සතිපට්ඨානෙ වැඩුවේ නැත්නම් 100ට 80ක් 90ක්ම මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. ඊට පස්සේ දරුවෝ මතකත් නැහැ. කෑවද බීවද මතකත් නැහැ. ඇඟේ ඇඳුමක් තිබ්බද මතකත් නැහැ. සමහරව අසුචි කරලා තමන්ම කනවා කෑම බීම මතකත් නැහැ. ඒ මට්ටමටපත් වෙනවා. ඒ මට්ටමටපත් වුණාට පස්සේ ළඟ ඉඳලා ධර්මයේ කියලා පුළුවන් ද හිත හදන්න? බෑ. සිහිමුලා වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකමක් ඒ නිසා සිහිනුවන තියෙන කාලය තුලයි ජීවිතේ වැදගත්ම දේ. අපි හිතමු මරණාසන්න වුණා නමුත් සිහි කල්පනාව තියෙනවා තමන්ගේ දෙමව්පියෝ. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පියන්ට සලකන්න ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරන දරුවෙක් තමන්ගේ දෙමාපියන් තුල ඇති කරන්න ඕන කරුණු පහක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100ක් දෙමව්පිය ඔළුවේ තියාගෙන උපස්ථාන කරත් ප්‍රතිඋපකාරයක් නෙවෙයි කියව එක. ඒක යුතුයකමක් වෙන්න පුළුවන්. කන්න බොන්න දීම නෑවීම බේත් හේට් ටික ගෙනත් දෙන එක ඇඳුම් අඳින එක ඒ උරතල් කර කර කන්න බොන්න දීලා තියාගෙන ඉන්නවා හිත රිද්දවන්නේ නැතුව. ඒක යුතුයකමක්. නමුත් ප්‍රතිඋපකාරයක් බවට පත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ දෙමව්පියෝ තුල සද්ධාාවක් පරිපූර්ණ වශයෙන් පිහිටලා නැත්නම් දරුවෝ මහන්සි ගන්නට ඕන කියනවා දෙමව්පියෝ තුල සද්ධාව දියුණු කරන්න මහන්සි ගන්න ඕන. මේක තමයි පළවෙනි එක. දෙමව්පියන්ට ගිහින් සද්ධාව ගැන කියනවා සීලය ගැන කියනවා බුදු ගුණ හොඳට බුද්ධානුස්සතිය වඩන හැටි කියනවා ධර්මයේ සිහි කරන හැටි කියලා සද්ධාව දියුණු කරනවා දෙමව්පිය තුල. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න කල්පනා කරන දරුවෝ දෙමව්පියෝ ඉන්නවා දුස්සීලයි. එක්ක සත්තු මරනවා, හොරකම් කරනවා, බොරු කියනවා, වැරදි ජීවිත ගත කරනවා, එක්ක බේබද්දු මේ වගේ අය ඉන්නවා. එතකොට මොකද කරන්නේ? උපක්‍රමශීලීව හරි දෙමව්පියන්ව සීලයක පිහිටවන්න දරුවෝ මහන්සි ගන්න ඕනේ. මහන්සි අරගෙන පුළුවන් තරම් දෙමව්පියන්ට සීලේ ආනිසංස කියලා දෙනවා. සීලෙන් ජීවිතයට ලැබෙන රැකවරණය කියලා දෙනවා. කියලා දීලා දෙමව්පියන්ව සිල්වත් කරනවා. ඒක තමයි දෙවනි එක. පළවෙනි එක තමයි සද්ධාාවක් නැති දෙමාපියන්ට සද්ධාව ලබලා දෙනවා. දෙවනි එක දුස්සීල දෙමව්පියන්ව සිල්වත් කරවන්නට ඕන. තුන්වෙනි එක තමයි සමහර විට දෙමව්පියෝ ඉන්නවා මෙලෝ ධර්මඥානයක් නැහැ. ධර්මයේ ගැන මෙලෝ අවබෝධයක් නැහැ. කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. උන්නත් 1000යි මලක් 1000යි ඕන එකක් කියලා ආන් එහෙම ඉන්න අය ඉන්න. මෙලෝ දෙයක් නැති අය ඉන්න. දැක්කාම හරි පව් කියලා හිතෙනවා. ඔහි අර නිකන් දර කොටන් වගේ නිකන් ජීවත් වෙනවා පස් වෙලා යන. ජීවිතේට ඇති කරගත්ත මෙලෝ ගුණ ධර්මයක් නැහැ. ඉතින් දරුවෝ මහන්සි ගන්න ඕනේ උපක්‍රමශීලීව දෙමව්පියන්ට ධර්මයේ කියලා දෙනවා. දෙමව්පියන්ට ඇහෙන්න ධර්මයේ කතා කරනවා. ධර්ම සාකච්ඡා කරනවා. එක්ක ඔය බණ පොතක් හරි ගිහිලා කියවන්න දෙනවා. කියවන්න නැත්නම් ඇහෙන්න කියවනවා ඉඳගෙන. ඒ වගේ උපක්‍රමශීලීව හරි දෙමව්පියන්ට ධර්මඥානය ඇති කරලා දෙනවා. සංසාර බයක් ඇති කරවන. දහම් දැනුම ඇති කරවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ දෙමව්පියන්ට ප්‍රතිඋපකාර කරන්න, උපකාර කරන්න කල්පනා කරන දරුවෝ දහම් දැනුමක් නැති දෙමව්පියන් තුල ධර්මඥානය ඇති කරවන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි එක. සද්ධාව සීලය සුතේ ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දෙමව්පියෝ ඉන්නවා හරිම ලෝභයි හරිම මසුරුයි සමහර විට මේ මැරෙන්න පනවා දිනවා ඒත් දරුවෙකුටවත් ඉඩ කඩන්වත් ලියලා දෙන්නේ නැහැ ඒවත් ඔක්කොම ඇඳාස්සේ ගහගෙන ඉන්නවා ඊට පස්සේ දෙමව්පියෝ මැරුණාට පස්සේ දරුවෝ ඊට පස්සේ ආයුධ තමයි අතට ගන්නෙ අරව බෙදා ගන්න කඩු කිනිසි ඒව තමයි අතේ තියාගන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් දෙමව්පියන්ටත් බයින. ඔහොම තත්ත්ව තියෙනවා. මෙවැනි මසුරුකම්, ලෝභකම් නිසාම තමයි ওই පවුල් වල ඉඩ කඩන් වලට ගැටුම් ඇති වෙන්නේ. ඊට පස්සේ මොකද? බලන්න ඔබ හොඳට කල්පනා කළා මේවා ප්‍රායෝගිකද නැද්ද කියලා. සමහර ගෙවල් තියෙනවා දරුවෝ පස් දෙනයි පවුලේ. මහා ගෙදර බත් මුට්ටි හතරයි. ඇයි? එක්කිනාට එක්කෙනෙක් නැහැ. වෙන වෙනම කන්න බොන. එක ගෙදර බත් මුට්ටි හතරයි. ඕක තමයි තාත් ඕක තියෙනවා. ඉතින් ඒ නිසා එතකොට බලන්න මේ ස්වභාවයේදී ඒ නිසා මසුරුකම දුරු කරන්න ලෝභකම දුරු කරනවා. බෙදා හදාගෙන කන්න බොන්න පුරුදු වෙනවා. ඒ නිසා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියන්ට ආදරයක් කරුණාවක් තියෙන දරුවෝ දෙමව්පියන්ව සම්බන්ධ කරගෙන දන් පැන් දෙනවා. අපි ගමු දෙමව්පිය වයසයි. වයසට ගියාට පස්සේ දෙමව්පියන් ලව්ව දන්පැන් පූජා කරනවා. දානමාන වලට දෙමව්පියන්ව සම්බන්ධ කරනවා. ත්‍යාග සම්පත්තිය දියුණු කරනවා. අතහැරීම පුරුදු කරනවා. මසුරුකමේ ආදීනව කියලා දෙනවා. දානීය විපාක ගැන පැහැදිලි කරලා දෙනවා. මේ විදිහට ධර්ම කරුණු කිය කියා දෙමව්පියන්ගේ හිත් ධර්මයේ තුල දියුණු කරවන. අන්න දෙමව්පියන්ට ආදරය කරන දරුවෝ කරන ඊළඟ දේ. ත්‍යාගයේ දියුණු කරන. ඊළඟ එක ප්‍රඥා. ප්‍රඥාව ලබන්න නම් ධර්මයේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන හැටි දෙමාපියන්ට කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ බණ භාවනා පැත්ත කියලා දෙනවා. සාමාන්‍යයෙන් මම දන්නවා සමහර දරුවෝ ඉන්නවා සමහර විට දෙමව්පියෝ මරණාසන්න වුණාට පස්සේ දරුවෝ ළඟ ඉඳගෙන භාවනාව ඇකි කියනවා. අම්මේ හොඳට හිත පිහිටවා ගන්න කියලා භාවනාවක් කියනවා. මෛත්‍රී භාවනාව කරනවා. එක්ක ඒ බණපටියක් දාලා අහන්න දෙනවා. නිතරම ළඟ ඉඳන් ධර්මයේ කියන. මේ වගේ ධර්මයේ හිත පිහිටවන. අන්න එහෙම තමන් මහන්සි ගන්න ඕන තමන්ගේ දෙමාපියන් පුළුවන් තරම් භාවනාවට යොමු කරවන්න, ධර්මයට යොමු කරවන්න. එහෙම නැතුව අපි හිතමු දැන් ඔන්න ලොකු මහත් වෙලා විවාහ වෙලා දරුවෝ හැදෙනවා. ඊට පස්සේ අම්මා කියනවා පුතේ අද භාවනා වැඩසටහන මම යනවා. අම්මා ගිහින් කොහොමද මේ පොඩි එකා බලාගන්නේ? අම්මා අද ඉන්නේ කියනවා. අම්මට වෙන දවසක යන්න බැරි ඕක ගිහින් නිවන් දකින්න යවතන. ඔහොම නැද්ද? ඔහොම තමයි. ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ බලන්න ඕන. අන්න ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් අන්න දෙමාපියන්ට ආදරයක් කරුණාවක් තියෙන දරුවෝ දෙමාපියන්ගේ පරලොව සුගතිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තමයි ඒක දැන් අපි ගමු ඉන්නකම් මැරිලා ඕන එකෙක් වෙච්ච දෙයින් කියන මතයේ ඉන්නවනම් ඉන්නකම් කාලා බීලා හිටිය ඕන එකක්. පරලොව උපතක් නැත්නම් කමක් නැහැ. මරණින් මත්තේ මොකවත් නැහැ කියලා බුද්ධ දේශනාවේ නැහැනේ. මරණින් මත්තේ උපතක් තියෙනවා. සංසාර ගමනක් තියෙනවා. එතකොට අපි මේ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඊටාර සුළුකාරය ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ කාලේ 120ක් අත්තිබ්බ මිනිස් ආයුෂ. දැන් 60ක් 70ක් ඒ වගේ මට්ටමට අඩු වෙලා. මේ ජීවත් වෙන ටික කාලය තුළ අපි මේ කරන කියන රැස් කරගන්න දේවල් වලින් විශාල කොටසක් තව ආත්ම භාව ගානක් ගෙනියන්න රැස් කරගන්නවා. දිට්ඨ ධම්ම වේදනිය මේ ජීවිතෙත් විපාක දෙනවා. උපපජ්ජ වේදනිය ඊළඟ ජීවිතෙත් විපාක දෙනවා. මැරෙන නිවන් දකින්න කම්ම පන්න පන්න විපාක දෙන කර්මත් අපරාපරි වේදනීය කර්මත් මේ ජීවිතේ රැස් කරනවා. ඉතින් ඒ නිසා දෙමව්පියන්ට ආදරේ කරුණාව තියෙන දරුවෝ කරන්න ඕනේ දෙමව්පියන්ව පුළුවන් තරම් ධර්මයේ තුල හික්මවනවා. දෙමව්පිය තුල සද්ධාව දියුණු කරනවා. සීලය දියුණු කරනවා. දහම් දැනුම, ත්‍යාගයේ ප්‍රඥාව ඇති කරගන්න හැටි කියලා දෙනවා. මරණාසන්න වුණාට පස්සේ දෙමව්පිය ළඟ ධර්මයේ කතා කරන්න ඕනේ. සමහරු මොකද කරන්නේ ඉඩ කඩන් ලියව ගන්න ඇවිල්ලා අනිත් දරුවන්ගේ අඩුපාඩු කියනවා. අම්මයාන් අර ලොකු අයියා මෙහෙම කිව්වා. ලියන්න එපා ඔකට අර අර හිවෙල. ඒ ඉඩම මට ලියන්න. ඔහොම තමයි. බලන්න ඔබ හොඳට සමාජය ඔහොම නැද්ද කියලා. පුළුවන් තරම් කේලම් කී කියා කේලම් කී කී ඊට පස්සේ අර මරණාසන්න දෙමව්පියන්ව කේන්ති ගස්සනවා. ඊට පස්සේ පවුල් වල ප්‍රශ්න අරවා මේවා කුණු ගඩවල් ඔක්කොම අර මරණාසන්න දෙමව්පියන්ගේ ඔළුවට දානවා. සමහර විට නොදන්නකමට ඔළුවට දානවා නිකන් අර කතා කර කර ඉන්න ඕනෑවට විස්තර කියනවා. ඉතින් අහනවා කොහොමද දුයි? දීග යරිනවා තියලා අර හැල් ඔක්කොම පවුල් වල ප්‍රශ්නයි. ඉතින් දෙමව්පියන්ට ධර්මයක් නැහැ. මරණාසන්න වෙලාවේ ඉතින් අරව හිත හිතා කල්පනා කර කර අනේ මගෙන් පස්සේ මූ කොහොම ඉඳීද කාකොටා වැටෙයිද ඌව හිත හිතා පසුතැවි තැවි ඉන්නවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ බුද්ධිමත් වෙන්න. දැන් ඔබ බලන්න ඔබටම හිතෙන්නේ නැද්ද කියලා දැන් අපි ගමු ඔබ ඔබ ඉදිරිපිට කවුරු හරි මරණයටපත් වෙච්ච අය ඇතිනේ ජීවිතේ. ඔබ එක්ක දෙමව්පියෝ, එක්ක සහෝදරයෝ, ඥාතී ඔබ ඉදිරිපිට මරණයටපත් වෙච්ච අය ඇති. එතකොට දැන් මේ විදිහට ධර්ම කරුණු කියද්දී ඔබට හිතෙන්නේ නැද්ද අනේ අපරාධේ අපි මේ දවස්වල මේ ධර්මය අහලා තිබුණා නම් අපිට කොයිතරම් දෙයක් කරන්න තිබුණාද කියලා හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? අන්න ඒ නිසා දැන් ගිය දේ ගියා. මොකද මම එහෙම කිව්වේ ගොඩාක් අයගේ මුහුණ වලින් මට පේනවා දැන් පසුතැවෙන්න පටන් ගත්තා. අපරාධය ඇත්ත තමයි ඒ කාලේ අපිට බැරි වුණානේ. සමහරු එහෙම කඳුළු පීනවා මට දැන් පේනවා. ඒ නිසා තමයි. ඉතින් ඒ නිසා මහන්සි ගන්න ඕනේ. වෙච්ච දේ වුණා. දැන් ඔබට ඔන්න ධර්මය ලැබුණා. දැන් ඔබට තේරෙනවා මරණාසන්න වුණාට පස්සේ කළ යුතු දේ ඔබ දන්නවා. දැන් අපි හිතමු ඒ වෙලාවේ ඔන්න මෝඩෙක් පයින්නවා. පැනලා ඔන්න කියන්නපට බැනලා පන්නන්න ඕනේ. පළයන් කියලා බැනලා පන්නනවා. එන්න එපා කියන මේ දෙමව්පියෝ ළඟ මරණාසන්න වෙච්ච වෙලාව ඒවා කියන්න පන්නන්න ඕනේ. එහෙම ඇයි දෙමව්පියන්ට යහපතක් නැත්නම් ওই මෝඩ දරුවෙක්ව ආල පහල දේවල් වල මෝඩ නෑදෑයෝ පැනලා අර මරණාසන්න දෙමව්පියන්ව තව බය කරනවා. එක්ක නැති ප්‍රශ්න කුණු ගොඩවල් ඔලුවට දානවා. ඒ නිසා දෙමව්පියන්ට ආදරයක් කරුණාවක් තියෙනවා නම් පුළුවන් තරම් ඒ වෙලාවේ මූලිකත්වයේ ගන්න ඕන gedaraක ධර්මයේ දන්න කෙනෙක්. ධර්මයේ හැසිරිච්ච කෙනෙක්. ධර්මයේ ගැන දියුණුවක් තියෙන කෙනෙක් මූලිකත්වයේ අරගෙන පුළුවන් තරම් සද්ධාව දියුණු කරන දේවල්, සීලේ දියුණු කරන දේවල්, ධර්මඥානේ, ත්‍යාගයේ, ප්‍රඥාව මේවා කියලා දෙන්න ඕන. අන්නේ තුලින් තමයි අපිට විශාල දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ජීවිතේ වැදගත්ම දේ තමයි මරණ මොහොත. හුස්ම ටික ගියාට පස්සේ අපි මලකුණ ඔල්ලුවේ තියාගෙන දැඟලුවත් වැඩක් නැහැ. හුස්ම ටික ගියාට පස්සේ. සමහර දරුවන්ට සලකන්න මතක් වෙන්නේ මැරුණට පස්සේ. දෙමව්පියෝ ඉන්නේ පිළිකණුවල. වැඩකාරයෝ තමයි කෑම ටික දෙන්නේ. පිළිකන්නෙන් කෑල්ලක් හදලා දෙනවා මේ කට්ටි ආපුවම ලැජ්ජයි කියලා. දෙමව්පියෝ ඔය තමයි ගොඩක් ඔය කොළඹ පැත්තේ ඒ වගේ තියෙන එක්ක මාළු මඩම් වල එක්ක පිළිකණුවල. කෑම ටික දෙන්නෙත් වැඩකාරයෝ. එක්ක ඔය සීතලේම වෙවුලලා වෙවුලලා මැරෙනවා. මැරුණට පස්සේ ඔන්න ඊට පස්සේ තමයි ලොකු උත්සවේ පත්‍රයට දානවා රූපවාහිනියට දානවා. ඊට පස්සේ අසවල් විශාල මුදලාලි මහතා කියලා එන. එහෙම දැන් බලන්න පත්‍රි පිටු පිටින් තියෙනවා සමහර. අන්තිමට දැන් ඔය සමහර එක කොළඹ මලගයක් ගැන මට මහත්තයෙක් කිව්වා ඒත් ඒ වගේ. මුළු ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෙක්. පිළිකරණ ඉඳලා තියෙනවා. මැරුණට පස්සේ මොකද? ඊට පස්සේ ඉක්මනට මිනිය මල් ශාලාවට ගෙනිහින් දවස් දෙකක් තියාගෙන මල් පෝච්චි එහෙම ඕඩර් කරා. කුලියට මල් පෝච්චි ගෙනාවා. ඉක්මනට දවස් දෙකෙන් ගේ තීන්ත ගෑවා. ලොකු පෙට්ටියක වටිනා පෙට්ටියක ගෙනල්ලා දැන් ඉතින් අර ඉන්න මැති අමතිරු ප්‍රභූ පිරිස් සම්භාවනීය අමුත්තෝ. ඉතින් අර නිවසේ ඊට පස්සේ පාටි කට්ටිය හම්බෙන ඊට පස්සේ ගෙදර අර හමු වීමේ උත්සවයක් කට්ටියට. ඕක තමයි තත්. ඔන්න සමහර ගෙවල් වල ලෝක සමහර පැති තියෙනවා මල ගෙදර වලලනවන්නේ කවද්ද කියලා දිනේ නියම කරන්නේ කවුද? සූදුකාරයෝ. සූදු මුදලාලිගේ සල්ලි වලින් තමයි පෙට්ටිය අරන් දෙන්නේ. දවස් 10ක් සූදු ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ ඒ පෙට්ටියේ සල්ලි එනකන් තෝන් ගන්නයි සූදු ගහන්නයි මුදලාලිට අවසරය දෙනවා. ඉතින් අරක කුණු කර කර ඉතින් ඉඳගෙන ඉන්නවා. ඉතින් වටේ තියෙන සූදු ගහ. සූදුයි කසිප්පුයි. කන්නේ නිසා මැරිච්ච මිනිස්සෙකුට කරන ඉහළම නින්දාව තමයි මල ගෙදර සූදු ගහන්න පටන් ගත්තා. ගහලා පන්නන්න ඕනේ. සූදු කාරින්ටයි කසිප්පු කාරින්ටයි. අන්න ඒ නිසා පුළුවන් තරම් තමන් ප්‍රායෝගික වෙන්න හැම පැත්තෙම. පුළුවන් තරම් තමන් ඉගෙන ගන්න ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්න. සෑම අවස්ථාවකදීම තමන්ගේ ජීවිතයේ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ තුල ධර්මයේ දියුණු කරගන්න පරිසරයක් හදාගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබ්බ ධර්මයේ හැසිරීමේ පරිසරය. ධර්මයේ හැසිරෙන සමාජයක් තියෙන්න තියෙන්න ඒ සමාජයේ ආර්ථික අතිනුත් දියුණුයි. රට ස්වයං පෝෂිතයි. දැන් බලන්න වෙන මොකුත් ඕනේ අනුරාධපුර යුගයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ යුගයේ තමයි පෙරදිග ධාන්‍යාගාරයේ හැටියට ලංකාව හැඳින්වුවේ. ලංකාවේ වී පිටරට ඇරියා. පෙරදිග ධාන්‍යාගාරය. කොයි කාලේද අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩිම වැඩ හිටපු යුගයේ. ඒ කාලේ මාර්ගඵලලාභින් හිටියා ධර්මයේ හැසිරිච්චා හිටියා ඒ කාලේ වසවිස ගැහුවද වෙල් වලට නෑ නමුත් අස්වැන්න තිබුණා පිරිත් වතුර තමයි වෙල් වලට හින්නේ පිරිත් පැන් හිනව වෙල් වලට ඒ වගේ ධර්මයේ හැසිරෙච්ච ධර්මයේ දියුණු කරපු පරිසරයක් තිබුණා. ඉතින් පින්වතුනි එන්න එන්න එන්න එන්න දැන් සමාජයේ පිරිහිලා යන්නේ. ඔබ බලන්න වෙන මුකුත් ඕනේ ඔබ හොඳට බලන්න ඔබේ ඉස්කෝලේ ගිය පරිසරය ඔබ පුංචි කාලේ දැන් අවුරුදු 20ක් විතර අතීතයට බලලා මේ යුගයේ තියෙන වෙනස බලන්න. කොයිතරම් සමාජය පිරිහිනවද කියලා වේගෙන් පිරිහිලා යනවා. සමාජයට ඔබේ දරුවන්ගේ දරුවන්ගේ වගේ පරම්පරාවල් එද්දී අනාගතේ කොයිතරම් විනාශ වෙච්ච නැහැදිච්ච පරිසරයක් රටේ ඇති වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. මොකද එන්නේ එන්නේ එන්නේ එන්නේ ධර්මයේ නෙමෙයි බලවත් වෙන්නේ. බලවත් වෙන්නේ මොකද්ද? අධර්මයේ බලවත් වෙන්නේ. එන්න එන්න මිනිස් ආයුෂ වැඩි වෙන්නේ නැහැ. අඩු වෙනවා. මේවා බුද්ධ දේශනාවල තියෙනවා. චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා අනාගතයේ මිනිස් ආයුෂ මේ අඩුවීම ඔහොම අඩුවේවි අඩුවේවි ගින් අවුරුදු 10ට අඩු වෙනවා. දැන් බලන්න අවුරුදු 2550ක් තුල බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස් ආයුෂ සාමාන්‍ය ආයු අපේක්ෂාව 120යි. දැන් අපේ කීයද? 72යි 73යි. සමහර රටවල 55යි 60යි. එතකොට භාගයකින් විතර අඩු වෙලා. මේ අඩුවීම තවත් අඩුවී අඩුවී ගිහින් අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට ලෝකේ කුල සිරිත් නැහැ කියනවා. මේ අම්මා තාත්තා නංගි මල්ලි සහෝදරය අඳුරන්නේ කුල බැඳීම් නැහැ. ඒ කාලේ නියත මිත්‍යා දෘෂ්ටිය තමයි කියන බලවත්ම දේ. බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් කියන වචනේ ලෝකේ අහන්න නැහැ කියනවා ඒ කාලේ. ඉතින් ඒ නිසා දැන් ඔබට මේ යුගයේ තුල ධර්මය අහන්න ලැබෙනවා. ධර්මයේ කතා කරනවා. මොන මොන හැලහැප්පිලි මැද්දේ හරි අපි ගමු ආර්ථික ප්‍රශ්න. කන්න නැත්නම් මොනවා හරි එක වේලක් කර වේලක් කාලා හරි අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන්. ධර්මයේ දියුණු කරන්න පුළුවන්. අඳින්න නැහැ. අඳින්න නැත්නම් අඩු ගානේ හොද හොද අඳිනවා එකම දේ හැරේ. නිදා ගන්න තැනක් නැත්නම් ওই බුරු ඇඳක හරි පැදුරක හරි ගහක් අස්සේ හරි ඉන්න. ඉඳලා ධර්මයේ දිනු කර. අන්නේ අවස්ථාව කල්පනා කරන්න ඕනේ. මොන ප්‍රශ්නාවක්, මොන කරදරාවක්, මොන බාධකාවක් අපි ඒවත් මායින් කරන්න හොඳ නැහැ. කල්පනා කරන්න ඕනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටින්නේ. ඒ නිසා මොන ප්‍රශ්නයක් ආවත් පුළුවන් තරම් දැන් Tamanට කවුරුත් වෙන්නේ නැහැනේ Taman ගලව ගන්න. Taman වටේ හිටපු ඊළඟට දැන් බලන්න Tamanට රැකවරණයක් කියලා හදාගත්ත පිරිසම නෙමෙයිද සමහර විට මරණාසන්න වෙලාවේ Tamanට හානි වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට දරුවෙක් උපදිනකොට හිතනවා රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. දෙමව්පියන්ට ලොකු සතුටක් ඇති වෙනවා. සමහර විට ඒ දරුවා නිසාමයි මරණින් මත්තේ නිරය යන්නේත්. එහෙම தත්ත්වයක් ලෝකේ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේකයි ලෝකේ ස්වභාවය. මේ ලෝකේ ස්වභාවය හොඳට තේරුම් ගන්නට ඕන. හැබැයි ඔබ කවදාවත් කාගෙන්වත් මට මේ දේ මේ කෙනාගෙන් ලැබෙයි කියලා විශ්වාසයක් තියාගන්න එපා. මේ විදිහට හිතන්න ඕනේ මගේ ජීවිතයේ තුල මම යමක් ගොඩනගා ගත්තොත් ඒක මට උපකාර වෙනවා. ඒ නිසා තව කෙනෙක්ගෙන් ලැබෙනකම් බලාගෙන ඉන්න එපා. තමන්ගේ ජීවිතය තුළ තමන් දියුණු කරගන්න. අපි හිතමු සමහරු පින් පොත් ලියනවා. මරණාසන්න වෙලාවේ කියවන්න. දැන් අපි ගමු පින් පොතක් ලියලා පිටු 400 විතර පොතක් තියෙනවා කියලා ලොකු පොතක්. දැන් ඔන්න මහා පාරේ මැරෙන්න එනවා. ගියාට පස්සේ හදිස්සිය මහා පාරේ මැරෙනවා. දැන් කවුද පොත කියවන්නේ එතන? ආ කවුරුත් නැහැ. සුනාමිය ආවා. දැන් වතුරේ ගහගෙන යනවා කවුරුත් පීනගෙන පොත කියෝගෙන එනවද? නෑ. අන්න බලන්න. අකුණක් ගැහුවා. පොත කියවන්න වෙලාවක් තියනවද? නෑ. අන්න ඒ නිසා පින් පොත තියෙන්න ඕනේ කා තුලද? තමා තුල තියෙන්න ඕනේ පින් පොත. පින් පොත තියෙන්න ඕනේ තමන්ගේ චේතනාව තුල. පින කියන එක චේතනාව තුල නිතර නිතර සිහි කරන්න ඕනේ. බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේලා පෙන්වන්නේ සබ්බපාපස්ස අකරණ. පාපී අකුසල ධර්මයන් දුරු කරමින් නිතර නිතර වාසය කරන්න ඕන. කුසලස් උපසම්පදා කරපු පින් දහම් කුසල් දහම් හිතේ තියෙන්න ඕනේ. පොතේ නෙවෙයි. ඒවා හිතේ තියෙන්න ඕනේ. කුසල දියුණු කරනවා නිතර නිතර වර්ධනය කරනවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත দমনය කරනවා. ඒතං බුද්ධානුශාසන බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ඒකයි. අන්නේ නිසා පිංගුතුනි ඊටාම දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. මේ යුගයේ තුල ඔබ ඔබේ වටිනාකම ඔබ තේරුම් ගන්නට ඕනේ. තමන්ගේ වටිනාකම තමන්ට මේ ලැබිලා තියෙන අවස්ථාවේ දුර්ලභකම මේක තව බාහිර කෙනෙකුට කියලා තේරුම් කරන්නත් අමාරුයි. තමන් විසින් යෝනිසෝ මනසිකාරයේ යෙදිලා තමයි තමන්ගේ ජීවිතයේ වටිනාකම තමන්ගේ මේ රැකවරණේ අවස්ථාව Tamanට තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන් Tamanගේ ජීවිතයේ තුල පුළුවන් තරම් මේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන මේ ජීවිතේම ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ. කවදාවත් අසවලා මට උදව් කරයි මෙයා මට මැරෙන වෙලාවෙදී සමහරු කියනෝනේ අනේ ඉතින් මට වතුර ටිකක් දෙන්න හරි මැරෙන වෙලාවේ වතුර ටිකක් දෙන්න හිටියේ නැත්නම් ඊට පස්සේ තරහෙන් මැරෙන්නේ එහෙම වෙනවා ගොඩක් ඉතින් ඒ නිසා ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. පුළුවන් තරම් කවුරුත් Tamanට උදව් කරයි කියලා හිතන්න එපා. ඒ වෙලාවේ උදව් කරත් නැතත් මම ධර්මයේ තුල පිහිටගෙන මම ධර්මී හැසිරලා ධර්මය අවබෝධ කරගෙනම මරණයටපත් වෙන්න මහන්සි ගන්නවා කියලා Taman මතක තියාගන්න. ඊළඟට Taman අදිෂ්ඨානයක් කරගන්නවා. මට යම් කිසි කෙනෙකුට පිහිට වෙන්න අවස්ථාවක් ලැබුණොත් කවුරු හරි මරණාසන්න වෙච්ච කෙනෙකුට පිහිට වෙන්න මට අවස්ථාවක් ලැබුණොත් ඒ වෙලාවේ මම මග අරින්නේ නැහැ. මම ඒක තමයි විශාලම පින. ඒ වෙලාවේ මග අරින්නේ නැතුව ඒ වෙලාවේ පසුබාන්නේ නැතුව ඒ වෙලාවේ පුළුවන් තරම් ධර්මීයම කියලා දීලා ධර්මීයම හැසිරෙන ආකාරය කියලා දීලා. ඒ මරණාසන්න අය තුල සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න හැටි කියලා දීලා. ඒ අයටත් සුගතියේ උපදීම පිණිස මාර්ගය පාදලා දෙනවා. ඒ අයගේ ජීවිතවලටත් ධර්මය අවබෝධ කිරීමට මඟ පෙන්වනවා සාදු සාදු සාදු